අපේ පින්වන්දට මතක ඇති අපි දැන් දින දෙකක් බුදුරජාණන් වහන්සේ දේශනා කළ අසනීප තත්ත්වයේ හිටපු ස්වාමින් වහන්සේ නමකට දේශනා කළ ගිරිමානන්ද සූත්‍රය ඇසුරින් තමයි ධර්ම දේශනා සිද්ධ කරන්නේ. එතකොට බුදු පියාණන් වහන්සේ ගිරිමානන්ද සූත්‍රයේදී කායික සුවයටත් මානසික සුවයටත් හේතු වෙන සංසාර ගමනෙන් නිදහස් වීමටත් හේතු වෙන සංඥා 10ක් දේශනා කළා කියලා අපි දන්නවා. මේ සංඥා කියන්නේ හැඟීම්. ඒ කියන්නේ අසුබ සංඥා කියන අසුබේ පිළිබඳ හැඟීම, අසුබය හඳුන ගැනීම. අනිත්‍ය සංඥා කියන්නේ පංචස්කන්ධ ධර්මයේ ඇතිවීම නැතිවීම පිළිබඳ හැඟීම. ප්‍රහාණ සංඥා කියන්නේ ප්‍රහාණය පිළිබඳව හඳුනා ගැනීම පිළිබඳව ඇතිවෙන හැඟීම. ඒ කියන්නේ පින්නත් මේ හැම භාවනාවක්ම මේ හැම සංඥාවක්ම අපේ හිතවල උපදින හැඟීමක් බවට පත් වෙන්න ඕනේ. දැන් උදාහරණයක් විදිහට ගත්තොත් එහෙම දැන් දෙමෝපියන්ට දරුවන් ගැන අපි කියනවා හැඟීමක් තියෙනවා කියලා. එතන හැඟීම කියලා කියන්නේ ඒක ඇතුලේ තියෙනවා දරුවන් කෙරෙහි සෙනෙහස. ඒ කියන්නේ දරුවන් පිළිබඳ සෙනෙහබර හැඟීමක් තියෙනවා. එතකොට අපේ ජීවිතවල ඕනෑම සිතුවිල්ලක් ඕනෑම චෛතසික ධර්මයක් අපේ හිතවල නැවත නැවත නැවත නැවත වැඩෙනකොට ඒක බලවත් වූ හැඟීමක් බවට පත් වෙන එතකොට. එතකොට දැන් මේ භාවනාව තුළ මේ ගිරිමානන්ද සූත්‍රයේ දස සංඥාවල මේ තියෙන ආනාපාන සති වේවා ඊළඟට සබ්බලෝක්‍යාරිබ්‍රත සංඥා වේවා සුභ සංඥා වේවා මේ හැම දේවල්ම අපේ හිතල ඇති කරගත යුතු ඇති කරගෙන බලවත් කරගත යුතු කුසලමය භාවනාමය හැඟීම්. එතකොට අද දවසේ අපි දේශනා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ දස සංඥාවල තියෙනවා පින්නත්නි සබ්බ ලෝකේ අනබිරත සංඥාව කියලා අපි ඇති කරගත යුතු කුසලමය හැඟීමක් පිළිබඳව. ඒ කියන්නේ පින්නත්නි අපි මේ කාමාවචර රූපාවචර අරූපාවචර ආදී මේ විවිධ ලෝකයන්හි පහළ වෙන මේ ස්කන්ධ ධර්මාදිය විශේෂෙහි ඇලෙමින් ගැටෙමින් මුලා වෙමින් අපි අපේ ජීවිතවල මේ ඒ ඒ භවයන්හිදී ඒ ඒ භවයන් තාවේනික අසීමාන්තික දුක් විඳින්නම් බවට පත් වෙලා තියෙනවා දැන් මේ මනුස්ස ලෝකේ පහළුණාට පස්සේ ඉපදුණාට පස්සෙත් අපි මේ මනුස්ස ලෝකයට ආවේනික මහා දුක්ඛන්දරාවක් හිත දරා ගනිමින් උහුල ගනිමින් මේ ජීවිතය අරගෙන යනවා. එතකොට අපිට මේ හැම දෙයකින්ම නිදහස් වෙන්නට අවශ්‍ය නම් අපි මේ හැම ලෝකයක් ගැන පිළිබඳව තියෙන ඇලීම් ප්‍රහාණය කරන්න ඕනේ. ඇලීම් දුරු කරන්න ඕනේ. ගැටීම් දුරු කරන්න ඕන. මුලාව දුරු කරන්න ඕනේ. සබ්බ ලෝකයේ අනිබිදත සංඥාව කියලා කියන්නේ පිනතුර තේරෙන නැති සබ්බ කියාදි සියල්ල ලෝක කියන්නේ මේ කාමාවචර රූපාවචර අරූපාවචර ලෝකවල පහළන ස්කන්ධ ධර්මයන්. එතකොට සියලුම ස්කන්ධයන් පිළිබඳව අනබිරත සංඥාව. නොයලුණු හැඟීමක්. බලන්න කොච්චර ලස්සන දෙයක් කියලා සියලුම ලෝකයන් විසයෙහි නොඇලුණු හැඟීමක්. දැන් අපි අපේ ජීවිතවල මෙච්චර වද වේදනාව විඳින්නේ අපි මේ විවිධ ලෝකයන්හි තියෙන යම් යම් දේවල් වලට තියෙන ඇලීම් ගැටීම් මුලාවීම් නිසා. එතකොට යම් කිසි කෙනෙකුට මේ අනබිරත සංඥාව පුරුදු පුහුණු කරාට පස්සේ ඒ හැම ඇලීමකින්ම නිදහස් වෙන්න පුළුවන්. අපි හිතමු දැන් දිව්‍ය ලෝකයේ යම් කිසි ස්කන්ධ પરම්පරාව සම්බන්ධ වැලීම් තියෙන නම් ඒ වැනි දහස් වෙන්න පුළුවන්. ඒ සම්බන්ධ දෘෂ්ටි නැති වෙනවා. වැරදි දැක්මවත්. ඊට මනුෂ්‍ය ලෝකයේ අපි හිතමු දැන් අපිට අපිට වැඩිපුර දැනෙන්නේ මේ ජීවිතේනේ. ඒතකොට මේ ජීවිතේ වුණත් පින්නාන්ති එක එක හිතලට මේ ලෝක වශයෙන් පහළ වෙච්ච එක එක දේවල් ගැන එක එක අය ගැන පුදුමාකාර ඒවා වෙනස් වීම නිසා, ඒවා නැතිවීම නිසා, ඒවා දාලයන් නිසා විවිධ ඒ අයගෙන් ලැබෙන ආදරය ආදී ගෞරව වටිනාකම් වෙනස් වීම නිසා එහෙම ඇතුලාන්ත විඳවීම් අද්දක දෙක අද්දක දෙක පැය ගණන් වරු ගණන් සති ගණන් මාස ගණන් අවුරුදු ගණන් ජීවත් වෙනවා. දැන් අපි හිතමු දැන් කෙනෙක්ගේ අම්මා කෙනෙක්ගේ තාත්තා කෙනෙක්ගේ දරුවෙක් නැති වුණා කියලා අවුරුදු 15කට විතර කලින් ඉතින් ඒ ඒ අම්මා තාත්තා මොකද කරන්නේ අර දරුවා පිළිබඳව තණ්හාව අදටත් තියෙන නිසා ඒ දරුවාගේ කතාව ගැන දරුවාගේ ස්වභාවය ගැන දරුවා ගැවතුම් පැවතුම් ගැන ඒ දරුවා ගැන තණ්හාව අදටත් තියෙන නිසා ඒ ඇලීම තියෙන නිසා අදටත් ඒ දරුවා සම්බන්ධ ආවර්ජනායේදී දරුවගේ ඇඳුම් පැළඳුම් දැකෙද්දී ඊළඟට දරුවෝ සම්බන්ධ ගී සින්දු ඇහෙද්දී ඊළඟට ඒ දරුවගේ ඒ දරුවා හිටියනම් මේ වෙනකොට යම් වයස් මට්ටමක හිටියද ඒ වයස් මට්ටමේ දරුවෝ දකිද්දී ඒ ඒ මිය ගිහිල්ලා අවුරුදු 15ක් වුණත් ඒ දරුවා ගැන තියෙන තණ්හාව නිසා පුදුම දුකක් විඳින්නේ. එතකොට ඒක කොච්චර පින්නත් මේ ඒක කොච්චර අසරණකමක්ද? ඒ කියන්නේ දැන් ඒ තණ්හාවෙන් බැඳිලා ගියපු දේවල් දැන් මේ ලෝකෙවත් නැහැ. ඒත් අපි අදටත් විඳවනවා. ඒ ඒ මේ ඒ ඒ අහිමි වෙච්ච ජීවිත මේ වෙනකොට වෙනත් භවයක තමන්ගේ ජීවිතේ පටන් ගන්න. වෙනත් පිරිසක් එක්ක එයා ජීවිතේ අරගෙන යනවා. අපි මෙහෙ මොකද කරන්නේ? අපි මෙහෙ මියගිය එයාගේ ස්කන්ධ පංචකාදේ ගැන හිත හිත අදටත් විඳවන පිරිසක් බාටපත් වෙනවා. ඇයි විඳවන්නේ? අපිට ඒකන තණ්හාව දුරු කරගන්න බැහැ. සමහර අය නම් කියනවා නියෝ කතහරණ දාන්න. යම් කිසි තරුණයෙක් තරුණියක් එහෙම අතහැරියොත් ඒ කියන්නේ තරුණයෙක් තරුණියක්ව දාවල ගියා කියමු අපි. එතකොට ඒ තරුණයාට යාළු මිත්‍රාදීන් කියනවා ඔය කතාවක් කියන්නේ මූලේ මූදෙයින් එක මාළුවද ඔහොම එකේ කතා කේ කියනවා අනේ ඔය මේ තරුණියෝ ගැහැණු ළමයා අතහැරලා දාන්න කියනවා. නමුත් ඒ තරුණයා තමයි දාන්නේ මේක අතහැරෙන්නේ නැහැ කියලා. ඒක අර අල්ලගත්ත ස්වභාවයේ රූපයේ ඒ ප්‍රියහඬේ ආදරය හේතු කරගෙන මේ තරුණය ඇතුළාන්තයෙන් විඳ විඳ විඳ විඳ උග්‍ර මානසික වේදනාව විඳින කෙනෙක් බවටපත් වෙනවා. ඉතින් එතකොට අපි තේරුම් ගන්න ඕන පින්නත් ඒක කොච්චර ඒ කියන්නේ අපි දාලා ගියපු දේවල් ගැන අපිට විඳවන්න වෙලා. අවුරුදු ගානකට කලින් මියගිය දේවල් ගැන තාමත් විඳවන්න වෙලා. ඇයි අපිට නිදහසේ හිත තියාගෙන ජීවත් වෙන්න බැරි? සියලු ලෝකයන් පිළිබඳව අපේ හිතේ තියෙන මේ ඇලීම් නිසා. අර කතාවක් තියෙන්නේ පින්නත්නි මේ නටුවෙන් කොලයක් වැටෙනකොට නටුව වැළපෙනවලු. කොලයට අදාළ නැහැ කියන මේක. දැන් නටුවෙන් කොලේ වැටෙනකොට කොලේ මේ කොලේට ගාණක් නැහැ කියනවා නටුව වැළපෙනවා කියනවා. අන්‍යගත අපේ ජීවිතය. අපේ ජීවිතවලට එකතු වෙලා හිටපු සමහර අය අපේ නැතුණාම අපිව දාලා ගියාම ඒ අය මරණයටපත් වෙලා වෙනත් ලෝකවල ජීවිත අරගෙන යද්දී අපි මෙහෙ මොකද කරන්නේ? අර නටුව වගේ විඳව විඳව ඉන්නවා. එතකොට මේක හරියම අසරණකමක්. අපි මේ භාවනා කරන්නේ අන්න ඒ විඳවීම් වලින් හිත නිදහස් කරගන්න. විඳවීම් වලින් හිත නිදහස් කරගෙන විඳින ජීවිතයක් උදා කරගන්න. බුදුරජාණන් වහන්සේගේ ශාසනයේ තියෙන කාලය මිනිස්සෙකුට ලැබෙන ජීවිතේ විඳවන්න නෙවෙයි. විඳින්න. දැන් ප්‍රථම ධ්‍යාන වගේ තත්යකටපත් වුණොත් ඒක ලොකු විඳීමක්. විඳවීමක් නෙවෙයි. නමුත් මේ ලෝකයේ තුල ජීවත් වෙන බහුතරයක් අය ජීවිතේ විඳිනවා නෙවෙයි කරන්නේ විඳවනවා. ඒව තම තමන්ගේ හිතට available වෙව තේරෙනවා. අපි ඉතින් දැන් බලමු මේ වටීන මේ ගිරිමානන්දයන් වහන්සේට බුදු පියාණන් වහන්සේ තථාගතයන් වහන්සේ අපේ ශාස්ත්‍රුන් වහන්සේ දේශනා කළ මේ ලෝකයේ සියලුම ලෝකයන් વિશે සියලුම ස්කන්ධ ධර්මාදී વિશે තියෙන ඇලීම් දුරු කරන මේ සංඥාව වඩන්නේ කොහොමද කියලා. මේ දේශනාවේ පින්නදී තියෙන බලන්න ඉදහානන්ද බික්කු යේ ලෝකේ උපායුපාදානා චේතසෝ අදිත්තාබිනි වේසානුසයා තේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම් පුච්චතානන්ද සබ්බ ලෝකේ අනබිරත සංඥා. ගිරිමානන්ද සාමිනහන්සර උගන්වන්න කියලා ආනන්දයන් වහන්සේට දේශනා කරනවා. නිදානන්ද බික්කු යේ ලෝකේ උපායුපාදානා. මෙතන මේ උපාය කියලා කියන්නේ තණ්හාව සහ මිත්‍යා දෘෂ්ටිය. ඊළඟට උපාදාන කියන්නේ ditthi upadana, සීලබ්බත උපාදාන, අත්වාද උපාදාන, කාම උපාදාන කියන උපාදාන හතර. ඊළඟට තියෙනවා චේතසෝ අදිඨානා. ඒ කියන්නේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටි. අබිනිවේෂ. අබිනිවේෂ කියලා කියන්නේ ආත්මය අනුවගේ දෘෂ්ටිය. අනුසය කියලා කියන්නේ හේතුලද කල්ලි නැගෙන්නට පුළුවන් කෙලෙස් ධර්ම. මෙන්න මේ සිහිපත් කළ දැන් සිහිපත් කළ තණ්හාවත් දෘෂ්ටියත් අපිට දුක සකස් කරන දේවල්. ඊළඟට සාසද දෘෂ්ටි, උච්ඡේද දෘෂ්ටි අපිට දුක් සකස් කරන දේවල්. ඊළඟට අභිනිවේෂ කියන ආත්මය ආත්මය අනුව යන දෘෂ්ටිය ආත්ම දෘෂ්ටිය අපට බොහෝ දුක් සකස් කරනවා. අභිනිවේෂ කියන ක්ලේශයන් හේතු ලද කලින් නැගී සිටින ස්වභාවය බොහෝ දුක් සකස් කරනවා. ඊළඟට උපාදාන කියන කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත උපාදාන ඊළඟට අත්වාද උපාදාන කියන මේවත් අපට බොහෝ දුක් උපද්දවනවා. මෙන්න මේ සියල්ලම අපි මේ සිහිපත් කළ මේ සියල්ලම දුක් උපදවන සියලුම ධර්මයන් තේ පජහන්තෝ අන්න ඒවා බැහැර කරමින් විරමතින උපාදීයන්තෝ වැලකෙමින් ඒව උපාදානය කරගන්න නැතුව යම් කිසි කෙනෙක් වාසය කරනවා නම් අයම් බුච්චතානන්ද සබ්බ ලෝකේ අනිබ්‍රත සංඥා අන්න ඒකට කියනවා අනිබ්‍රත සංඥාවෙන් වාසය කිරීම කියලා තණ්හාව දුරු කරමින් දෘෂ්ටි දුරු කරමින් විවිධ උපාදාන දුරු කරමින් සාසද දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි දුරු කරමින් ආත්මය අනුවගේ දෘෂ්ටිය දුරු කරමින් අනුසය ධර්මාදිය දුරු කරමින් වාසය කිරීමට කියනවා සබ්බලෝකේ අනපත සංඥා කියලා. එතකොට අපි දැන් මේ එකින් එක එකින් එක අරගෙන අපි ජීවිතේට ගලප ගලප බලමු අපේ ජීවිතවල මේවා මේවා අපේ ජීවිත හරහා ගිහිල්ලා තියෙන්නේ කොහොමද සහ මේවා අපි දුරු කරගන්න ගනිමින් මේ අනබිරත සංඥා වඩන්නේ කොහොමද කියලා දැන් අපි බලමු. දැන් පළමුවෙන්ම තියෙන්නේ පින්නත්නි ඉදානන්ද වික්ඛු යේ ලෝකේ උපායුපාදානා. මෙතන උපාය කියලා කියන්නේ පින්නත්නි සසර ගමනේ දුක් ලැබීමට හෝ සැප ලැබීමට. ඒ කියන්නේ සුගතියට වැටෙන්නට හෝ දුගතියට වැටෙන්නට හේතු වෙන කරුණු කියන අර්ථයෙන් තමයි උපාය කියලා කියන්නේ. ඒ උපාය කියන කාරණාව තුළ දෙකක් අඩංගු එකක් තණ්හාව. අනික දෘෂ්ටිය. තණ්හාව හේතු කරගෙන එක්ක සසරේ දුක් ලැබෙන්න පුළුවන්. ඊළඟට තණ්හාව හේතු කරගෙන එක්ක සසර ජීවිතේ සැප ලැබෙන්නත් පුළුවන්. භව තණ්හාදී ඔස්සේ ඉස්සරහට ගියොත් ඊළඟට දෘෂ්ටි කියලා කියන්නේ මිත්‍යා දෘෂ්ටිය. එතකොට අපි අරගෙන බලමු මේ කාරණා දෙක. දැන් පළවෙනි එක තමයි තණ්හාව කියන එක අපි දුරු කරමින් ඒ තණ්හාව පිළිබඳ නොඇලෙමින් තණ්හාව ගැන උපාදාන ඇති කරගන්න නැතුව නොඇලීමේ සංඥාව ඇති කරගන්න එපා. අපි බලමු තණ්හාව කියන එක කොහොමද අපේ ජීවිතේට දුක් හදන්නේ කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ සූත්‍ර ධර්මයක් තියෙනවා නව තණ්හා මූලක. ඊළඟට මේ පිළිබඳව විග්‍රහයක් තියෙනවා මහා නිදාන සූත්‍රය. ඒ තණ්හාව කියන ස්වභාවය කෙනෙකුගේ ජීවිතේ දුක ඇති කරන ස්වභාවය. පින්නත් අපි යම්කිසි ලෝකයක ඉපදුනාට පස්සේ භව නිකාන්තිය කියලා තණ්හාවක් උපදිනවා. භව නිකාන්තිය කියලා කියන්නේ ඒ ඉපදුණු භවයට ඇතින තණ්හාව. දැන් අපි හිතමු නිරිසතෙක් නිරේලෝකයේ උපදිනවා කියලා. එතකොට ඒ නිරිසතාට උපදිනවත් එක්කම ඒ ලෝකයේ පිළිබඳ තණ්හාව උපදිනවා. ඊළඟ සුද්ධාවාස බ්‍රහ්ම ලෝකයක අපි හිතමු අනාගාමී උත්තමේ පහළ වෙනවා කියලා. එතකොටත් අනාගාමීතුමන් වහන්සේට ඒ භව ඒ භවයේ ගැන තණ්හාව උපදිනවා. රූප රාග රූප රාග ප්‍රහාණය කරන නිසා. ඊළඟට තණ්හා සතරම් ප්‍රහාණය කළා නැති නිසා ඊළඟට අපි හිතමු යම් කිසි සත්වයක මව කුසක බහැගත්ත කියලා. එතකොට මේ මව කුසේ බහැගන්නවත් එක්ක මෙයාට ඒ භවය ගැන සියුම් ඇලීම හේවත් භවනිකාන්තිය පහළ වෙනවා. එතකොට දැන් අපි යම් කිසි ලෝකයක උප්පත්තිය ලබනකොටම අතීත තණ්හා සහගත සිතිවිලි හේතු වෙලා ඒ ඒ ඒ තණ්හාවෙන්ම ලෝක උපාදාන අල්ලල්ලා අල්ලල්ලා ආපු ගතියට යම්කිසි භවයක ඉපදුනාට පස්සේ භවය ගැන අපිට තණ්හා උපදින උතර තමයි ආරම්භය. ඊට පස්සේ මේක අර කූඩැල්ලා ලේබිබි පෝෂණය වෙනවා වගේ මේ තණ්හාව රූපය ආහාර කරගනිමින්, ශබ්ද ආහාර කරගනිමින්, ගන්ධ ආහාර කරගනිමින්, රස ආහාර කරගනිමින්, ස්පර්ශ ආදී ආහාර කරගනිමින් එක එකයිගෙන් ලැබෙන ආදරය, කරුණාව, ගෞරව, සත්කාර, උපකාර ආදී ආහාර කරගනිමින් විවිධ ධර්මයෝ ආහාර කරගනිමින් මේක අර ශරීරයේ කෙල්ලුණු කූරැල්ලෙක් අර ඇඟිල්ලක් තරම් මහත් වෙන වගේ ඒ තණ්හාව අර හයාකාර පැත්තෙන් ඒ රූප ශබ්දාදී ආහාර වලින් පෝෂණය වෙමින් මොකද වෙන්නේ? ඒ තණ්හාවෙන් ඒව ගොදුරු කරගනිමින් ඒ තණ්හාව වැඩෙන්න පටන් ගන්නවා. ඒ තණ්හාව වැඩි වීම තුළ සකස් වෙන දුක තමයි මේ සූත්‍රය විග්‍රහ කරලා තියෙන්නේ. එතන පළවෙනියෙන්ම සඳහන් කරන්න පින්නත් නේ තණ්හම් පටිච්ච පරිේෂණා කියලා. මේ සංසාරගත පුරුද්දට මේ තණ්හාව උපදින ස්වභාවයේ හිතක් තියෙන මේ ජීවිතේ මේ තණ්හා සහගත කෙනා හැමතිස්සෙම රත් සඳහන් කළ ඒ තණ්හාවේ පෝෂණයට අවශ්‍ය ආහාර සඳහා රූපාරම්මන හොය හොය වාසය කරන්නේ. ශබ්දාරම්මන හොය හොය වාසය කරන්නේ. ගන්ධ රස ස්පර්ශ ආරම්මන හොය හොය වාසය කරන්නේ. ආදරය ආදිය හොය හොය වාසය කරන්නේ. එහෙම නැද්ද කියලා බලන්න ඕනේ. එහෙම නැද්ද ওই ජීවිතෙත් කියලා. ওই ජීවිතවලත් එහෙම නැද්ද කොහේ හරි ගියාට පස්සේ කොතනකට හරි ගියාට පස්සේ මොකක් හරි රූපයක් තණ්හාවෙන් ආහාර කරගන්න වටපිට බලන ගතියක් තියෙනවා. එහෙම නැත්නම් මේක ප්‍රිය හඬක් වෙන්න පුළුවන් ආහාරයක් කරගන්න. ඒ කියන්නේ තණ්හාවේ ආහාරයක් කරගන්න ඇයි වැඩේ වෙන්නේ. එතකොට තණ්හාව විසින් සිදු කරන දෙයක් ඒක. අපි ඒක මම කරනවා කියලා අපිට හිතුණාට ඇත්තට මේක තණ්හාව කියන ක්ලේශය විසින් මොකද කරන්නේ? ආහාර කරගෙන රූප හොයනවා. ශබ්ද හොයනවා. ගන්ධ හොයන, රස හොයන, ස්පර්ශ හොයන. ඊළඟට සමහර හිත් වල හැමතිස්සෙම තණ්හාවෙන් ආදරය හොයනවා. අම්මගේ ආදරය හොයනවා, තාත්තගේ ආදරය හොයනවා, ස්වාමියාගේ ආදරය හොයනවා, භාර්යාවගේ ආදරය හොයනවා. ඊළඟට ජංගම දුරකථන ඔස්සේ ආදරය හොයනවා. ඒ රැකියාව කරන තන ආදරය හොයනවා. පාසල තුල ආදරය හොයනවා, මහමග ආදරය හොයනවා. කියන්නේ ඒ ඒ එක එක හිත්වල ඒ ස්වභාවය එතකොට ඒ අතර සමහර හිත් තියෙනවා රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදී හොයනවා. සමහර හිත් හොයන්නේම ආදරේ. කියන්නේ එයාගේ තණ්හාවේ තියෙන ගතිය එහෙමයි. අන්න ඒකට කියනවා පරිේෂණය කියලා. හොයනවා. එතකොට මේ පරිේෂණයේ හේතුල ඊළඟට සිද්ධ වෙන්නේ මොකද්ද? පරිේෂණම් පටිච්ච ලාභෝ. මේ හොයන කෙනාට අහම්බෙන් මොකද වෙන්නේ එකපාරටම සමහර රූපතරේ ඇස් අරගෙන යද්දී සතුට ඇති වෙනවා. අන්න ඒකට කියනවා ලාභය කියලා. සමහර ශබ්ද හරහා තමන්ගේ කන අරගෙන යද්දී තණ්හාවෙන් සමහර ශබ්ද හමුවේ සමහර හඬවල් හමුවේ සතුට උපදිනවා. ඒක යාට ලැබෙන ලාභය. සමහර ගන්ධ රස ස්පර්ශ හොයනකොට ශබ්ද ගන්ධ රස ස්පර්ශ හොයද්දී සමහර ගන්ධ රස ස්පර්ශ හැම මෙයාට සතුටට වෙනවා. ඒ හොයපු කෙනාට ලැබෙන හොය තණ්හාවෙන් හොයනකොට ලැබුණු ලාභය තමයි සතුට. එතකොට ආදරය හොයන කෙනෙකුට යම් කිසි ආදරයක් ලැබෙනකොට යම් කිසි කෙනෙක්ගේ හිතේ තමන් ගැන ආදරයක් තියෙනවා කියලා දැනනකොට ඇතුළ සතුට. එතකොට එයා තණ්හාවෙන් ආදරය ආදී ධර්ම හොයපු කෙනාට ඒ හිත සතුට උපදවන යම් ආදරයක් ලැබෙනකොට ඒක තමයි යාර ලැබිච්ච ලාභය. ඒකට කියනවා පරිේෂණය නිසා ලබන ලාභය කියලා. මොකද්ද ලාභය? සතුට. ඊළඟට මොකද වෙන්නේ? ඒ සතුට හේතු වෙලා. ලාභං පටිච්ච විනිච්ඡය. ඒ සතුට දෙන වස්තුව, සතුට දෙන දෙය, සතුට දෙන හැඟීම ගැන මෙයාට එනවා තීරණයක්. මොකක්දන තීරණය ඉෂ්ටයි කාන්තයි මනාපයි මధుරයි මනෝහරයි ඔය ඔක්කොම එකතු වෙලා හැඟීමක් එනවා අනේ හොඳයි කියලා වගේ හැඟීමක්. කියන්නේ අනේ හොඳයි කියන හැඟීම තුළ අර ඔක්කොම තුන ඉෂ්ට කාන්ත මනාප මధుර ආදී වශයෙන් අන්න ඒකට කියනවා විනිශ්චය කියලා. තමන්ගේ ජීවිතය වගේ විනිශ්චයන් හරියට වෙලා තියෙනවා. අරම රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ආදරය ආදී තණ්හාවෙන් හොයනකොට සමහර ඒව සමහර අය හැමුවේ Tamanට සතුට ඇති වුණා. ඒ සතුට කියන ලාභය ලැබෙනවත් එක්කම හිත ඇතුළෙන්ම තණ්හාවෙන්ම අදහසක් එනවා. තණ්හාවාදී හේතු වෙලා මේක හොඳ එකක්. මේක යහපත් එකක්. ආදී වශයෙන්. ඒකට කියන විනිශ්චය තීරණයකට එනවා. එතන තමයි අපේ දුක දුක ඒ කියන්නේ අපි හිතමු දුක සැකසෙන ඒ කියන්නේ මූලික අවස්ථාව. තවත් විදිහකින් කියොත් විනාශයේ මුල. එහෙම කිව්වොත් වඩාත් නිවැරදි වචනේ. අපි විනාශයෙන් පටන් ගන්න ඕන උතන ඉඳලා. හොයන එකත් ප්‍රශ්නයක් නෑ එච්චර. හොයන්න තියෙන පුළුවන් හොඳයි නෑ. රහතන් වහන්සේලා හොයන්නේ ඊළඟට ඒක දකිද්දි අහද්දි දැනෙද්දි සතුටක් ඉපදෙන එකත් කමක් නෑ කියමු. නමුත් ඒක හොඳයි කියලා ඒක හොඳයි කියලා ඔය හිතෙන් විනිශ්චයක් වෙනවද? එතන ඉඳලා තමයි විනාශ පටන් ගන්නෙ. අද අපේ ජීවිතවල යමෙක් නිසා යමක් නිසා විනාශයක් කියලා කියන්නේ අපිට දුක් විඳින වෙලා තියෙනවා නම්. ඒක පටන් ගත්තේ ඔන්න ඔය විනිශ්චය තුනේ. ඒ රූපය පින්නති Tamanට හිතුණා හොඳයි. ඒ ශබ්දය හොඳයි. ඒ කෙනා හොඳයි. ඒ රස පහස හොඳයි. ඒ ආදරය හොඳයි. ඒකට සහතිකය දුන්න හිතින්ම තණ්හාවෙම සහතිකය ආවා. ඊට පස්සේ මොකද උනේ? ඒ හොඳයි කියලා විනිශ්චය ආපු දේ ගැනම තණ්හාවෙම කල්පනා කරන්න පටන් ගත්තා. නිතරම කල්පනා කරා. හොඳට බලන්න ඉස්සර එහෙම කරේ නැද්ද කියලා. හරියට කල්පනා කරේ නේද තණ්හාවෙන්. දැන් හොඳයි කියලා දැන් තීරණේ සාහිතිකය ආවට පස්සේ තමයි ඕක පටන් ගන්නේ. කල්පනා කරනවා, කල්පනා කරනවා, කල්පනා කරනවා. තණ්හාවෙන් ඒකන කල්පනා කරන්න කල්පනා කරන්න චන්දරාගය හැදෙනවා. බලවත් වූ ඇලීම ඇති වෙනවා. බලවත් වූ ඇලීම ඇති වුණාට පස්සේ නතර වෙන්නේ නැහැ. ඇයි? හොඳයිනේ. ආපු කල්පනා කරන තණ්හාවේ. එතකොට ඇති වෙන අජ්ජෝසාන අවස්ථාව. කියන්නේ ඒකේ දැහැ ගන්නවා. දැන් තමන්ගේ රූපයේ, ශබ්දයේ, ගන්ධයේ, රසයේ, ස්පර්ශයේ ආදරයේ ගිලිලා ඉන්නේ. දැන් තනිකර මත් වෙලා වගේ ඉන්නේ. දැන් ඉතින් මොනව කරනවද මොනව වෙනවද තමන් තේරෙන්නේ ඒ ගැන ඒ කියන්නේ හීනෙන් ඇවිදිනවා වගේ අවස්ථාවක්. ඒ ඒකනේ දැන් සමහර අය ආදරෙමත් වෙනවා කියන්නේ ඒකනේ. ඒ කියන්නේ අර ඒ කෙනෙක්ගේ ආදරේ හෙව්වා හොයනකොට මෙයාට මෙයාගේ හිත සතුටු කරපු ආදරය ලැබෙනකොට සතුට ඇති වුණා. මෙයාගේ හිත සතුටු කරන විදිහේ ආදරයක් ලැබෙනකොට සතුට ඇති වුණා. හොඳයි කියලා හිතුණා. අනේ හොඳයි කියලා හිතුණා. කොච්චර වාසනාවන්තද කියලා හිතුණා. ඊළඟට ඒකට තණ්හාවෙන්ම කල්පනා කරගෙන කල්පනා කරගෙන රාදේ ආරමුණු කර කර ඉඳි දැඩි දැඩි ඇලීමක් ඒ ආදරෙක නැති වුණා. ඊළඟට ඒ ඔස්සේම ඉස්සරහට හිතාගෙන යද්දී අර ආදරේ Taman හිත බැහැගත්තා වගේ. ඒ ආදරේ එතකොට කියන ඉතින් ඒක තමයි කියන්නේ මිත්‍යාව කියලා. එතකොට කියන ඒ ආදරේ මට දැනෙනවා දැනෙනවා වගේ කියලා. මේ හිතට කොහොමද ඇහැටවත් පේන්නේ නැති තවස් ශරීරයක ආදරයක් දැනෙන්නේ? දැන් දැනෙනවා කියන්නේ දැන් දැන් කියනවාට මම මෙතන තියෙන මේ මේ මේ ස්පර්ශ කළොත් අපිට දැනෙනවා. දැන් මේක ස්පර්ශ කරන්නේ නැතුව මට කියන්න පුළුවන් මට මට මේක දැනෙනවා කියලා. අන්න ඒ වගේ දෙයක් තමයි කියන්නේ ආදරය දැනෙනවා කියලා. සමහර අය කියනවා ඒ කියන්නේ ආදරේ මත්තුනාමෝ කියවෙන්නේ. ඒ කියන්නේ අජෝසාන අවස්ථාව. ආදරේ හිත බැහැගත්තම දැන් මත්තල දැන් හීනෙම වගේ මොකද කියන්නේ? ඒ ආදරේ මට දැනෙනවා. දැනෙන්නේ කොහොමද? ඒක ස්පර්ශ වෙන්නේ නැහනේ. එතකොට ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ පරිග්‍රහණ වට්ටම. ඒ කියන්නේ ආදරේ තමාගෙම කරගන්න සංකල්ප වෙනවා. ඉතින් ඒකට නොයේක ක්‍රමවේද පාවිච්චි කරනවා. හොඳින් හරි නරකින් හරි. ඊට පස්සේ මසුරුකම වෙනවා. ඒ ආදරේ විඳින්න පුළුවන් එකම මේ ලෝකයේ අයිතිකාරය මම විතරයි. එන යාගේ හිතේ තියෙන අධික ආදරයක් තියෙනවා නම් ඒ ආදරේ උරුමකාරය මම විතරයි. යාගේ අම්මටවත් බෑ එහෙම. ඒක විඳින්න. යාගේ තාත්තටවත් බෑ. ඉතින් පිටස්තර අයට එතකොට අහන්න දෙයක් නෙවෙයිනේ. එතකොට අන්නේ ආදරේ රැකගන්න ඊට පස්සේ මෙයා නීති රීති දානවා. ඉතින් මේක සැපද දුකද? මේ ලෝකේ අපිට කරන්න වැඩ නැතුවද අපි ඔය වගේ දෙයකට හිර වෙන්නේ? ඊළඟට ඒ ආදරෙත් එක්ක ඒ ඇතන ගනුදෙනුත් එක්ක ඊළඟට ඒක නැති වුණොත් ඒක දාලා ගියොත් ඒ මරණයක් වුණොත් ඒ කියන්නේ ආදරේ දුන කෙනා මැරුණොත් ඊළඟ ඒ ආදරේ අපිට ඕන විදිහට නැත්තා. එක්ක වඬනවා, එක්ක බයිනවා, එක්ක රණ්ඩු කරනවා. මහා යුද්ධ පටන් ගන්නවා. එතකොට බලන්න තණ්හා අපිට මොකද්ද කරලා තියෙන්නේ? තණ්හා විසින් අපිව මහා දුකකට ඇදලා දාලා. ඒක අපි සිහිපත් කළේ යම් රූපයකින්, සද්දයකින්, නාදරයකින් සතුට ඇති වෙලා හොඳයි කියලා හිතනවද? එතන ඉඳලා විනාශ පටන් ගන්නවා. එතකොට ඊළඟට මොකද වෙන්නේ? ඊළඟට ඒ දේවල් නැවත නැවත විඳින්න මෙයාට මොකද තියෙන්නේ? භවයන්ගන ආශාවල් තියෙනවා. එයාට තියෙනවා ඒ අත්දකපු දේවල් දැන් මෙයාට ධර්මයක් නැති කෙනෙක්නේ. එයාට ඒ අත්දකපු දේවල් නැවත නැවත නැවත නැවත විඳින්න ඕනනේ. අපි හිතන මෙයාට දරන්නේ මේ ජීවිතය අවසන් වෙනවනේ. අනේ එහෙනම් ඊළඟ භවයේ මට මේක ලැබෙන්න ඕනේ. දැන් දරුවෝ මිය ගියාට පස්සේ අම්මලා තාත්තලා හිතනවා අනේ මට ඒ දරුවෝ ඊළඟ භවයත් හම් වෙන්න ඕනේ. අර භව තණ්හාව වැඩ කරනවා එතකොට. එතකොට මේ අපේ හිතේ උපදින තණ්හාව කියන්නේ පිනක් යන්නේ මේ ලෝක වශයෙන් දුක් උපද්දවල ඊළඟට අපිට භවයෙන් භවයේ භවයෙන් භවය සුගති දුගති වලට තල්ලු කරගෙන යන හැඟීමක්. ඕක ගැන මොකද්ද මේ කියන්නේ මේ සබ්බ ලෝක අර්මිතත සංඥාවේදී? තේපජහන්තෝ. ඒක ප්‍රහාණය කරමින්, බැහැර කරමින්. විරමති. ඒ තණ්හාව කෙරෙහි නොඇලෙමින්. ඊළඟට උපාදීයන්තෝ ඒක උපාදානය නොකරමින් මොකද කරන්නේ එයා වාසය කරනවා අන්න ඒකට මොකද කරන්න ඕන අන්න ඒකට විදර්ශනාව ගන්න ඕනේ ජීවිතේට ඊළඟට තියෙනවා දෘෂ්ටි මෙතන දෘෂ්ටි කියන්නේ පින්නන්නේ මිත්‍යා දෘෂ්ටි ටික මේ මිත්‍යා දෘෂ්ටි ආදියත් මොකද කරන්න ඕන බැහැර කරන්න ඕනේ ඒ කියන්නේ බැහැර කරමින් මේ මිත්‍යා දෘෂ්ටි වලට නොඇලෙමින් ඊළඟ මිත්‍යා දෘෂ්ටි උපාදානය කරගන්න තුව. පජහතේ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ. එතකොට දැන් මිත්‍යා දෘෂ්ටි කිව්වට පස්සේ දැන් මවට සැලකීමේ විපාක ඇත්ත විපාක ඇත්ත කියන එක පිළිගන්නේ නැතිකම මිත්‍යා දෘෂ්ටියක්. පියාට සැලකීමේ විපාක ඇත්ත කියන එක පිළිගන්නේ නැති එක මිත්‍යා දෘෂ්ටියක්. කර්මය කර්මඵලය අදහන්නේ නැත්නම් ඒක මිත්‍යා දෘෂ්ටියක්. මහත්සේ මහත් කොට කරන පුද පූජා ආදී විපාක තියෙනවා කියලා පිළිගන්නති එක මිත්‍යා දෘෂ්ටියක්. දන් දීමේ විපාක ඇත ඇත කියන එක පිළිගන්නති එක මිත්‍යා දෘෂ්ටියක්. අන්න ඒවට කියන උපාය කියලා. උපාය කියන්නේ පින්නත් මේ ඒ ඒ මිත්‍යා දෘෂ්ටි හේතු වෙන දුගතියට යන්න. එතකොට අන්න ඒවා මොකද කරන්න ඕන අපි? ඒවා බැහැර කරන්න ඕනේ. ඒවා ප්‍රහාණය කරන්න ඕනේ. දැන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ස්වාමින්වහන්ස මට මවට පියාට සැලකීමේ විපාක නැත කියන මිත්‍යා දෘෂ්ටිය මයි ගාව නැහැ. මම අම්මා තාත්තට සැලකීමේ විපාක ඇත කියන සංකල්පයක හිට කෙනෙක් කියලා. කෙනෙකුට හිතෙන්න පුළුවන් සාමිනාස දැන් මම කාලයක් තිස්සේ මේ ධර්මයේ තුල පිහිටලා කටයුතු කරන කෙනෙක් මගේ හිතේ මේ කර්මයේ කර්මඵලයේ පිළිබඳ පුදුමාකාර මේ මේ විශ්වාසයක් තියෙන්නේ එතකොට මම මේ කර්මයේ කර්මඵලය නොයදෙහීමේ මිත්‍යා දෘෂ්ටියෙන් ඉවත් වෙච්ච කෙනෙක් කියලා. මෙතන කියන්නේ එහෙම එකක් නෙමෙයි. අපේ මේ මිත්‍යා දෘෂ්ටි ප්‍රහාණය මරණින් මතු ආපහු සකස් වෙන්න පුළුවන්. අද අන්‍යාගම්වල පින්වත්නි මිත්‍යා දෘෂ්ටියේම පිහිටලා කර්මය කර්මඵලය අදහන්න නැතුව කටයුතු කරන සමහර අය බහුතරයක් අය ආසන ජීවිතවල හරි ආසන බුද්ධ ශාසනවල හරි කර්මයේ කර්මඵලය අදහපු අය. ඒක තමයි මේ දෘෂ්ටිය කියන එක මෙතනදී කියන්නේ මේක පදංග වශයෙන් සහ සමුච්ඡේද වශයෙන් ප්‍රහාණය කරමින් මේක නැවත නූපදින විදියට ප්‍රහාණය කිරීමත් තමයි මෙතන මේ සබ්බ ලෝකයේ අනබිත සංඥාදි විග්‍රහ කරන්නේ. එතකොට මෙන්න මේ මිත්‍යා දෘෂ්ටි නැවත නැවත දුගතිගාමී වෙන්නට නැවත නැවත කර්ම සකස් කරන ස්වභාවය දකිමින් අන්නේ මිත්‍යා දෘෂ්ටිය ප්‍රහාණය වෙනකම් මොකද කරන්නේ? තමන්ගේ සම්මා දිට්ඨිය ආදී ගුණාංග මොකද කරන්නේ? සෝතාපට්ටි මාර්ග හිද්දක්වාම අරගෙන යන්න ඕනේ. ඊළඟට තියෙනවා පින්වත්නි උපාදාන. එතන උපාදාන කියලා කියන්නේ දැන් උපාය උපාදාන කියන උපාය කියන තණ්හා දෘෂ්ටි ඊළඟට උපාදාන උපාදාන කියලා කියන්නේ එකක් තමයි කාම උපාදාන කාම උපාදාන දුරු කරමින්. දැන් කාම උපාදාන කියන්නේ මේ කාම ලෝකවලදී රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ, ආදරය ආදීක නැති වෙන මේ අටුවා විග්‍රහ කරලා තියෙන පින්වත්නි සර්පේකුට මැඩියෙක් හසු වුණාසේ සර්පේකුට මැඩියෙක් හසු වුණාසේ කාමවස්තු දැඩිවල්ලා ගැනීම දැඩිව ග්‍රහණය කර ගැනීම උපාදානයි කියලා. එතකොට අන්නේ කාම උපාදාන දුරු කරන්න ඕනේ. ඒකට ඉතින් ඔය කාම උපාදාන වල තියෙන ආදීන ප්‍රකට කරමින් දැන් ඔය තියෙන පින්නට අතුවා ගන්න ලස්සන කතා කියනවට උපමා කතා වැද්දන්ට කැලෑවලින් වැඩි මිනිසුන්ට මුවන් අල්ල ගන්න උනාට පස්සේ ඒ මුවන් අල්ල ගන්න ඕනුනාට පස්සේ මොකද කරන්නේ වැඩි ජනතාව ගලක් උඩ නගිනවා. ගලක් උඩට නැගලා මෙයා මොකද කරන්නේ? මෙයාලා වස්දඩු පිපින්න පටන් ගන්නවා. වස්දඩු පිබිනකොට මේ වස්දඩු රාවය මොකද වෙන්නේ? මුළු කැලේම පැතිරෙන්න පටන් ගන්නවා. මෙන්න මේ වස්දඩු රාවයට අර මුවන්ට මොකද වෙන්නේ? දැඩි උපාදානයක් ඇති වෙනවා. ඒ උපාදානය ඇති වෙලා මොකද වෙන්නේ? ඒ උපාදානය නිසාම ඒ මුවන් මොකද වෙන්නේ? ඇදී ඇදී ඇදී ඇදී යනවා. ඒ වස්දඩු රාවය ළඟට ගිහිල්ලා විඳින්න. එතකොට මේ මුවන් අර ගල කිට්ටුවට මෙනකොට අර ගල උඩ ඉන්න පර්වතයේ උඩ ඉන්න වැඩි ජන වැද්දන්ට මේක පේනවා. එයාලා මොකද කරන්නේ? ඊතල වලින් විදලා මරනවා. අන්න ඒ වගේ කියනවා මේ උපාදාන කියන එක. එන උපාදානයක් වුණාට පස්සේ අපිට ඒකට සමීප වෙන්න ඕනේ. දුර ඉඳලා හරියන්නේ නැහැ. ඒ රූපයක් වේවා, ශබ්දයක් වේවා, ගන්ධයක් වේවා, රසයක් වේවා, ස්පර්ශයක් වේවා, ආදරයක් වේවා අපිට ඒක ළඟ ඉඳන් විඳින්න ඕනේ. එතකොට ඒක ළඟ ඉඳන් විඳින්නට යෑම තුල මොකද වෙන්නේ? අන්නර මුවන්ට වැද්දන්ට ලං වුණාට පස්සේ වෙන දේ වගේ මාරාන්තික දුක් අත්දකින්න වෙනවා. ඒකනේ සමහර අය කියන්නේ පින්වත්නි මට යාව අතේ දුරින් ඇසුරු කරන්න තිබ්බේ කියලා. ඒ ඇතේ දුරින් ඇසුරු කළා නම් මේ දුක නෑ. ඒත් මම යා අතේ දුරින් නෙවෙයි ඇසුරු කළේ. ඒ නිසා මේ දුක. ආයෙනම් මං ඕනට වඩා ළඟට ගන්නෑ. අන්න ඒක අපේ ජීවිතවල තියෙනවා අත්දැකීම් සහිත මේ උපාදානයක් හිතේ ඇතුණාට පස්සේ ඒ උපාදානයේ විසින් කාම උපාදානය අපිට කියන්නේ අපට මේ ඉන්නක නින්න දෙන්නේ අපි අරගෙන යනවා. ඒක ඒ කියන්නේ ළඟටම ගිහිල්ලා විඳින්න. ළඟටම ගිහිල්ලා බලා ගන්න. ළඟටම ගිහිල්ලා අහගන්න. ඒකලෝ ගීත එහෙම අහද්දී සමහර දරුවෝ හෑන්ඩ් ෆ්‍රී ගහගන්නේ. ඒ කියන්නේ ඒ ආටේක මේ කන්බෙරේ ළඟම දැනෙන්න ඕන විඳින්න. ඒකට මේසයක් උඩ තියෙද්දි ඒක උකට මෙයාට මේ සතුට ඇති වෙන්නේ නැහැ. ඒ උපාදාන එක ස්වභාවයක්. එහෙම ඇදගෙන යනවා ඒක ළඟවලටම. හරියට මුවා ඇද ඇදගෙන ගියා වගේ අර පර්වතේ ළඟට. ඊට පස්සේ එතන ඉඳලා මාරාන්තික දුක සකස් වෙනවා. දුක සකස් වෙනවා. ඒ වගේ තියෙනවා දැන් ඇත්තෝ ඉන්නවා. ඇත්තුන්ගේ මේ සමහර කාලවල මද වැగిරෙනවා. එතකොට කියනවා මේ කම්පිතියස් වෙනුත් ඒවා වැగిරෙනවා කියලා. මේ මද වැగిරෙනකොට මේ මද මේ මද වැగిරීම තුළ ගන්ධයක් පැතිරෙනවා. සුවඳක් පැතිරෙනවා. ඒ සුවඳ ඔය ගස්වල මල් වලට වහලින්න මේ මැස්සට දැනෙනවා. එතකොට මොකද කරන්නේ? මේ මැස්ස රංජු පිටින් එනවා. රංජු පිටින් ඇවිල්ලා මොකද කරන්නේ? අර මේ කන් අස්සට ගිහිල්ලා අර මද විඳින්න මදවල ඒ ඒ මේ රසය විඳින්න මොකද කරන්නේ? ඒ කන් අස්සේ ගිහිල්ලා ලගිනවා. එතකොට මොකද වෙන්නේ? ඇතාට කිතියක් වගේ එතන. ඇතා මොකද කරන්නේ? හයියෙන් කම්පට ගන්නවා. කම්පට ගහනකොට අර මැස්ස මොකද වෙන්නේ? හැලිලා පොඩියලා මැරිලා යනවා. ඒ කියන්නේ ඒක අර ඒ ඒකට එක එකම දේ උනේ එතන ඒක දුරතිය වින්දන එකත් එකක්. මේක අසතම කියා. අන්නේ වගේ උපාදාන අපි එහෙම අනිත් ජීවිත අස්සටම අරගෙන යනවා. එතරම් නේද පින්නක් අපේ විනාශෙත් පටන් ගන්න. එතරම් නේද ඒ කියන්නේ එතරම් නේද අපේ ජීවිතේ දුක් අධික වෙන්නේ. යමක් දිහා දුරින්දම් බලනවට වඩා ළඟටම ගිහිල්ලා ඒක අත්දකින්න යනකොට වියසන වෙනවා වැටි. එතකොට අන්‍යගේ දෙයට උපාදාන කියන්නේ. ඊළඟට තව උදාහරණ ගත්තොත් එහෙම දැන් තියෙනවා වනාන්තරවල දල ඇත්තු ඉන්නවා. මේ දල දල ඇත්තු රජවාසලේ වැඩට ගෙන්න ගන්න ඕනුනාට පස්සේ රජවාසලේ ඉන්න හීලැතිල්න වනාන්තරයට යනවා. වනාන්තරයට ගිහිල්ලා ඇතාට පේන මානෙට ගිහිල්ලා හැරිලෙනවා. අර දල ඇතාට ඇදින දැකලා මදි. දැන් දැක්කනේ මදි. මේ ඇතාට ඇතිවෙච්ච උපාදානය තුළ මේ ඇතාට හිතෙනවා ඒ ඇතින්ගේ ඇඟේ ස්පර්ශ වෙලාම ඒ සතුට ලබන්න ඕනේ කියලා. එතකොට මොකද කරන්නේ? ඒ ස්පර්ශය ලැබීමේම අදහසින් ඒ උපාදානය විසින් මොකද කරන්නේ? ඒ ඇතා අර ඇතින්ගේ පස්සේම රජවාසලටම අරගෙන එනවා. අරගෙන ආපු ගමන් මොකද වෙන්නේ? දම්වැල් දාලා ඊළඟට හෙන්දු වලින් අනිමින් කොටන් අද්දවමින් කරත්තවල බඳිමින් යුද්ධ වලට අරගෙන යන යමින් ඇත් ගාල කිහිල කරලා මහා දුකක් විඳින කෙනෙක් බඩපත් වෙනවා. මොකද්ද වරද? ඒ උපාදානයේ විසින් ළඟටම ගිහිල්ලා විඳින මානසිකත්වයක් හදපු නිසා. එතකොට ඒකට කියනවා කාම උපාදාන කියලා. ඉතින් මේවා බැහැර කළ යුතුමද නැද්ද? මේවා කෙරෙහි නොඇලී යුතුමද නැද්ද? එතකොට කාමෝපාදානය බැහැර කරමින් දුරු කරමින් වාසය කිරීම. ඒකේ ආදීනව දකිමින්, අනිත්‍ය ආදී දකිමින් එහෙම. ඊළඟට සීලබ්බතුපාදාන. සීලබ්බතුපාදාන කියන්නේ වැරදි සිල් පිළිබඳව වැරදි වෘතයන් පිළිබඳව කෙනෙක්ගේ හිතේ ඇති වෙන බැඳීම උපාදානය සීලබ්බත උපාදානය. ඒ කියන්නේ පින්නදී අනිත් එක තමයි අපි මේක තේරුම් ගන්න ඕන. දැන් අපි හිතමු පින්නත්දී මේ යම් කිසි කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා. මේ උපාදානය කියන එක අපි මේ පොඩ්ඩක් තේරුම් ගන්න ඕන. මේ දේකට උපාදාන වෙනවා කියන එක දැන් කෙනෙක්ගේ හිතේ අදහසක් තියෙනවා මේ අපි හිතමු නිවස කියලා. නිවස ගත්තට පස්සේ මෙයාගේ හිතේ අදහසක් තියෙනවා බුදු පිළිම වහන්සේ තියෙනවනේ මෙන්න මෙතන. ඒ කියන්නේ ඊර පැත්තට මූණ දාලා හරි මොකක් හරි පැත්තකට මූණ දාලා මෙයාගේ අදහසක් තියෙන අදහසක් අදහසක් තියෙනවා මේ මෙන්න මෙතන තමයි බුදු පිළිමේ තියන්න හොඳ. ඒක අදහසක්. දැන් තවත් කෙනෙක් කියනවා ඔතන කියලා හරියන්නේ අපි මෙතෙන්ට ගමු. අරයා ඒකට අකමැති වෙනවා. ඇයි අකමැති? එයාට අදහස ගැන තියෙනව අත් නොහරින පැනීම. ඒ කියන්නේ එයාට මෙන්න මෙතන තමයි මේ මේ නැගෙනහිරට මූණලා තමයි බුදු පිළිම තියන්න ඕනේ කියලා අදහසක් තියෙනනේ. අන්නේ අදහස එයාටත් හරින්ද නැහැ. එහෙම සමාජයේ දැන් පිළිතුර තේරෙනවා එහෙම සමහර අය ඉන්නවා අදහස් අත්හරින්න බෑ. කොච්චර කිව්වත් ඒ අදහසමයි ඒ අදහසමයි ඒ අදහසමයි අපි ඔය කියන මත කියලා. තමන්ගේ මතයටමයි වැඩ කියන්නේ සමහර අයට. ඒ කියන්නේ එයාට ඒ මතය ගැන උපාදානයක් තියෙනවා. උපාදානය කියන්නේ මෙතන යන්නේ නැහැ. එතකොට කාම වස්තු එහෙම අත් නොහරින බැඳීමක් උපාදානය. එතකොට සීල වෘත අත් නොහරින උපාදානයක්. ඊළඟට ditthi උපාදාන කියන්නේ අන්නේ එක. වැරදි දෘෂ්ටි අත් නොහරින උපාදානයක්. දැන් ඔය අපි හිතමු දැන් එක වැරදි දෘෂ්ටියක් තමයි ඔය ඔය ditta මංගලික සුත මංගලික කියන්නේ. ඒ කියන්නේ දැන් සමහර අයගේ දෘෂ්ටි තියෙනවා අපි හිතමු උලමෙක් කඩනවා. උලමෙක් අඬනකොට මෙයාගේ තේ දෘෂ්ටියක් ඇති වෙනවා ගමේ මරණයක්. ඒ උලමෙක් ඇඬුවා කියලා කොහොමද ගමේ මරණයක් වෙන්නේ? එතකොට අන්න ඒ දෘෂ්ටිය තුල එයා උපාදානය වෙලා. ඊළඟට එයා ඒ ඒක දෙනවා තමන්ගේ පසු පරම්පරාවට. සූණෙක් හැදුවම ගෙදරින් එළියට ගියොත් අසුබයි. ඒක එයාගේ දෘෂ්ටියක්. ඒ වැරදි දෘෂ්ටියක්. ඒක යට උපාදානය වෙලා. අදටත් බනහන අපේ සමාජයේ දැන් දැන් කේන්දර ගත්තට පස්සේ බලන්න. ඒක හොඳ තැනක්. කේන්දර උපාදානය වෙච්ච කේන්දර කියන්නේ එක්තරා දෘෂ්ටියක්නේ. ඒ කියන්නේ මෙයාගේ අරක් ගලපනවා, මෙයාගේ අරක් ගලපනවා. ඒ වගේ අමුතු සෙල්ලමක් යනවානේ. අන්නේ සෙල්ලමට නැත්තම් ඒ වැරදි සංකල්පය මෙයා උපාදාන වෙලා. එතකොට උපාදාන වුණාට පස්සේ කොච්චර බණ ඇහුවත් ඒකනේ සමහර අය කියන්නේ තමන්ගේ දුව පුතා විවාහ වෙන්න හදනකොට කේන්දර බලන්න ඕන. කේන්දරෙන් නොගැලපුණොත් දෙනවෙන් කරනවා. ඊතා ගුණ යහපත් තරුණ තරුණියෝ දෙමෝපියන්ගේ මේ කේන්ද්‍ර දෘෂ්ටිය නිසා ඒක අත්හර ගන්න බැරි උපාදානයක් නිසා වෙන්වීම නිසා ඉතාම අසත්පුරුෂ වෙනත් ස්ත්‍රීන්ට වෙනත් පුරුෂයන්ට අහු වෙලා පුදුමාකාර දුකක් විඳින්නේ. හැබැයි අර අම්මලාගේ තාත්තලාගේ අර කේන්ද්‍ර දෘෂ්ටිය ඕක අසටාවේ නැත්නම් මේ දරුවෝ අර Taman අර ඇසුරු කිරීමෙන් ගුණයහපත් කියලා දැන හඳුනගත්තයත් එක ජීවිත අරංගියා නම් අච්චර දුකකටපත් වෙන්නේ නැහැ. ඒ වගේ සමහර අදටත් මේ මේ බෞද්ධ සමාජ ඉන්නවා උදේ උදේ බෞද්ධ නාලිකාවක් දාගත්තට පස්සේ රැය වෙනකම් බණ අහනවා. හැබැයි දුව බඳිද්දි කේන්දරේ බලන්න ඕනේ කියනවා. පුතා බඳිද්දි කේන්දරේ බලන්න ඕනේ කියනවා. ඒ කියන්නේ අර නෑ නෑ කියලා හිතියට ඒ වැඩේ වෙනකොට පයින්නවා. මිත්‍යා දෘෂ්ටි. ඒ වෙන්නේ ඒ මිත්‍යා දෘෂ්ටිය මෙයාට උපාදානයක් වෙලා තියෙන නිසා. ඒකනේ සිහිපත් කළේ සර්පයා මැඩිය කල්ලගත්තා වගේ කියලා. අල්ලගෙන කඩ කරගෙන ඉන්නේ මොයි? අන්න ඒකට උපාදානය කියන්නේ. ඒ අදාළ දෘෂ්ටිය, කේන්ද්‍ර සම්බන්ධ දෘෂ්ටිය අල්ලගෙන ඉන්නවා. ඉතින් ඒව දුරු කරගන්න හොඳට හේතුඵල ධර්ම ආදී, අනාත්ම ආදී හේතුඵල ධර්ම ආදී හොඳට විදර්ශනා කරන්න ඕනේ. එතකොට ඒක ප්‍රහාණය වෙනවා. ඊළඟට කාමුපාදාන ඊළඟට ditthුපාදාන ඊළඟට සීලබ්බත උපාදාන අත්තවාද උපාදාන කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ තුල බාහිර පංචස්කන්ධ ධර්මයේ තුල ආත්මයක් ඇත කියන දෘෂ්ටියකට උපාදානයක් තියෙනවා. ඒක තමයි භයානක උපාදානය. ආත්ම දෘෂ්ටිය කියන එක. ආත්ම දෘෂ්ටිය කියන්නේ මේ පංචස්කන්ධ ධර්මයේ ආත්මයක් තියෙනවා කියන හැඟීම වැරදි එකක් නේ. එතකොට ඒක හේතු දෘෂ්ටියක් කියලා. එතකොට අන්නේ ආත්මයක් ඇත කියන ඒ වැරදි හැඟීම මෙයාට උපාදාන වෙලා. ඒ නිසා හැමතිස්සෙම මෙයාගේ හිත රින්ගන්නේම මේක කෙනෙක් ඉන්නවා කියන අදහසට. එතකොට ඒක දුරු කරන්න හේතුඵල ධම හොඳට විමසන්න ඕනේ. එතකොට පින්නත් බලන්න දැන් අපි කතා කළා ඉස්සෙල්ලම උපාය උපාදානා කියන්නේ උපාය කියන්නේ තණ්හාව ඊළඟට දෘෂ්ටි මිත්‍යා දෘෂ්ටිය. එතකොට ඒ දෙක ප්‍රහාණය වෙන විදිහට අපි අවශ්‍ය මනසිකාර පවත්වන්න ඕනේ. එතන උපාදාන කියද්දි කාම උපාදාන, ditth උපාදාන, සීලප්පත උපාදාන, අත්වාද උපාදාන. අන්න ඒවා ඒ උපාදාන හරියට සර්පයාගෙන් අර මැඩිය ගැලවෙනවා වගේ ඒ උපාදාන ගිලිහෙන විදිහට අවශ්‍ය අනාත්මාදී භාවනා ඊළඟට අනිත්‍ය ආදී විදර්ශනා ඒව සිදු කරන්න ඕනේ. ඊළඟට තියෙනවා අදිත්තාබිනි වේසානුසය කියලා. එතන කාරණා තුනක් විග්‍රහ වෙන එකක් තමයි චේතසෝ අදිත්තාන. ඒ කියන්නේ සාස්වත සහ උච්ඡේද දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය කියලා කියන්නේ භවයෙන් භවයට යන භවගාමී භවයෙන් භවයට යන ආත්මයක් ඇති කියන සංකල්පය. ඒව දුරු වෙන්නට ඕනේ. ඒවත් පටිච්චසමුප්පාදාදිය පුරුදු පුහුණු කරද්දී කියලා බැහැර වෙලා යනවා. ඊළඟට උච්ඡේ දෘෂ්ටි කියන්නේ මේ ආත්මය මේ භවයෙන් පසු ඉවරයි කියන සංකල්පය. ඊළඟට අබිනිවේෂ කියලා කියන්නේ ආත්මය අනුව ගිය දෘෂ්ටිය. ඊළඟට පින්නර තියෙන අවසාන කාරණාව අනුසය. අනුසය කියලා කියන්නේ හේතු ලද කල්හි අපේ හිතවල නැగిලෙන විවිධාකාර ක්ලේශ ධර්මයන්. උදාහරණයක් විදිහට ගත්තොත් අනුශය කියලා කියන්නේ ගිනි කූරයි ගිනි පෙට්ටියයි හැප්පෙනකොට ගින්නක් එනවා. යම් කිසි කෙනෙක් කිව්වොත් ගිනි කූරෙන් මේ ගින්න ආවේ කියලා ඒක වැරදි. තවත් කෙනෙක් කිව්වොත් ගිනි පෙට්ටියෙන් මේ ගින්න ආවේ කියලා ඒකත් වැරදි. යම් කිසි කෙනෙක් කිව්වොත් මේක වාතයෙන් මතුවෙච්ච එකක් කියලා වාතේනුයි ආවේ වාතයේ තිබිලාව කියලා ඒකත් වැරදි. කෙනෙක් කිව්වොත් මේ වාතයේ හේතුලා ගිනි පෙට්ටිය හේතුලා ගිනි කූර හේතුලා වෙඩි වෙඩි බේත් ආදී හේතු වෙලා කලින් නොතිබුණු ගින්නක් මෙතන සකස් වුණා කියලා අන්න ඒක හරි. හේතු ලැබෙනකොට ගින්න කලින් නොතිබුණු ගින්න සකස් වුණා. අන්න ඒ වගේ අපේ හිතේ තියෙනවා ස්වභාවයක්. ඒක තමයි අනුසය ස්වභාවය කියලා. සමහර රූප දකිද්දී, සමහර ශබ්ද ඇහෙද්දී, සමහර ගන්ධ දැනෙද්දී, සමහර රස දැනෙද්දී, සමහර ස්පර්ශ දැනෙද්දී, සමහර ධර්මයන් පහළ වෙද්දී ඊළඟට අපේ ඇහත්තේ තුල කනත්තේ තුල නාසයත්තේ තුල දිවත්තේ තුල කයත්තේ තුල මනසත්තේ කියලා ස්පර්ශාදියත් ඒ තුළ මොකද වෙන්නේ විඥානාදියත් හේතු වෙලා රාගය හට ගන්නවා ඒකට ගින්න වගේ කලින් නොතිබුණු ගින්නක් අර ගිනි පෙට්ටිය ගිනි බෙඩි බෙඩි බේත් ගිනි කූර වාතය ආදී හේතුලා කලින් නොතිබුණු ගින්නක් ඇති වුණා වගේ ඈ හේතු වෙලා රූප හේතු වෙලා චක්කු විඥාන හේතු වෙලා ස්පර්ශ හේතු වෙලා කලින් නොතිබුණු රාග හිතක් අලුතෙන් උපදිනවා. ඒකට කියන අනුශේෂ භාවය කියලා. අන්න ඒ වගේ කාම රාගය, පටිගය, රූප රාග, අරූප රාග, මාන, උද්ධච්ච, අවිජ්ජා ආදී මේ සියලුම කෙලෙස් ධර්ම වලට අනුශේෂ ධර්ම විදියට විග්‍රහ කරනවා. අන්න ඒවා ප්‍රහාණය කරමින් එතකොට දැන් අපි පිළිතර තේරෙන්න ඕනේ මේ සබ්බ ලෝකයේ අනවිලස සංඥාව කියන්නේ. මේ කාමාවචර ලෝක, රූපාවචර ලෝක, අරූපාවචර ලෝක ආදී මේ හැම අස්සක් මුල්ලක් නෑරම කිසියම්ම සංස්කාරයකට නොඇලුණු මානසිකත්වයක් ඇති කරගන්න අපි මොනතරම් දෙයක් කරන්න ඕනද කියලා පින්නතුන තේරෙනවා ඇති. එතකොට අන්නේ විදිහට මෙන්න මේ අනුසේ ධර්ම ධර්ම ප්‍රහාණය වෙන විදිහට ඒ අනුසේ ධර්මයන්ගේ ආදීනව හේතුඵල සම්බන්ධතාවය සංකත පරිසම්පන්න ඕලාරික ස්වභාවයන් අන්නේ හොඳට පුරුදු පුහුණු කරමින් සබ්බ ලෝකේ අනබිත සංඥාව වඩන්න ඕනේ. එතකොට බලන්න සබ්බ ලෝකේ අනබිත සංඥාව කියන්නේ සියලුම ලෝකයන් කෙරෙහි නොඇලීමේ හැඟීම ඇති කරගන්නවා කියන්නේ පළමුවෙන්ම උපාය. ඒ කියන්නේ තණ්හාවේ ස්වභාවය තණ්හාව විනාශය කරා අපි අරගෙන යන හැටි දකිමින් ඒ තණ්හාව අනිත්‍ය ආදී වශයෙන් දැකීම. ඊළඟට දෘෂ්ටිගතම ඔය විවිධ මිත්‍යා දෘෂ්ටි සංකල්ප අරගෙන මේ මිත්‍යා දෘෂ්ටි සංකල්ප තුළ දුදිතිය සකස් වෙන හැටි, මේ මිත්‍යා දෘෂ්ටි දුර වීමන සම්මාදිට්ඨිය ඔය කියන දසවස්තුක සම්මාදිට්ඨි, චතුසත්‍ය සම්මාදිට්ඨි, ධ්‍යාන සම්මාදිට්ඨි, විපස්සනා සම්මාදිට්ඨි ආදී ඒ ඒ මිත්‍යා දෘෂ්ටිය හේතු වෙන හේතු වෙන්නට බලපාන මග්ග සම්මාදිට්ඨිත් පවා අන්න ඒවා උපදින විදියට තමන්ගේ මානසිකාර පැවැත්වීම. ඊළඟට උපාදාන කියද්දී කාම උපාදාන, ditth උපාදාන, සීලබ්බත, අත්වාද උපාදාන දුරු වෙන විදියට අදාළ අනිත්‍ය ආදී දසනා කිරීම. ඊළඟට චේතසෝ අදිත්‍යාන කියන සාස්වත උච්ඡේද දෘෂ්ටිය දුරු වෙන විදිහට ඔය පරිසම්පාදාදී ධර්ම විමර්ශනය. විමසීම. ඊළඟ අභිනවේෂ කියන්නේ ආත්මය අනුවගේ දෘෂ්ටිය දුර වෙන්න ඔය විෂයාකාර මේ සක්කාය දෘෂ්ටි දුර වෙන්නට අවශ්‍ය මානසිකාර පැවැත්ම සවසන වශයෙන් සියලුම හේතුලද කල්ලි නැගීගෙන කෙලෙස් දර ප්‍රහාණයට අවශ්‍ය විදර්ශනා මානසිකාර පැවැත්ම මේ සියල්ලම සිද්ධ වෙනකොට ජීවිතේකට මොකද වෙන්නේ? එයාට මේ සියලුම ලෝකයන් ගැන තණ්හාව, උපාදානය මොකද වෙන්නේ? බැහැර වෙලා යනවා. ඒ පජහන්තෝ විරමතින උපාදීයන්තෝ අයම්බුච්ච සානන්ද සබ්බලෝකේ ආනබිරත සංඥා. ඉතින් මේක විශාල පරාසයකට යන භාවනා කලටහනක්. ඉතින් හොඳ ගුරුවරයෙක්ගේ ආශ්‍රයෙන්, කර්මස්ථානාචාර්යන් වහන්සේලාගේ ආශ්‍රයෙන් ක්‍රමානුකූලව පිළිවෙලකට මේ භාවනා කොටස් කොටස් වශයෙන් කරන්න ඕනේ. එක එක කොටස් අරගෙන. ඉතින් අතර නියමිත කාල වේලාව සම් වෙනවා අපි ආශිර්වාද කරනවා පුණ්‍යානුමෝදනා කරනවා ජීවිතය හොඳට අත්දැකලා තියෙන පිණුතුන් වශයෙන් ජීවිතය සහ සසර ගමන කොච්චර දුක්ඛදායි විදියට හැඩ ගැහෙනවද කියලා දැනෙන පිණුතුන් වශයෙන් නැවත නැවත මේ වගේ ජීවිත ලැබෙන්නට ප්‍රධාන හේතුව මේ සියලු ලෝකයන් කෙරෙහි තියෙන ඇලීම කියලා තේරුම් අරගෙන ඒ සියලු ලෝකයන් කෙරෙහි නොඇලීම කියන අනබිරත ගුණයම ඇති කරගන්න ඕන ඒ සඳහා මට ගොඩාක් වැඩ කරන්න ඕනේ ඉතින් ඒ වෙනුවෙන් මම කලියුතු දේවල් හැම දෙයක්ම දවස ගානේ කරන්න පෙළඹෙනවා. එහෙම නැත්නම් මට මේ ලෝකයන්ගෙන් ගැලවිල්ලක් නම් හම්බ වෙන්නෙම නෑ කියලා අදහස ඇති කරගෙන ලොකු අදිස්ථානයකින් මේ ගිරිමානන්ද සූත්‍රයේන ශබ්ද ලෝකයන් වෙන සංඥාව පුරුදු පුහුණු කරන ලෙස සිහිපත් කරමින් දේශනාව අවසන් කරනවා. වාකාසට්ඨාච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රැක්කන්තු සාසනං චිරන් රක්칸තු දේශනං චිරන් රක්칸තු මම් පරන්ති